අයිබෝවන් අද අපි ගැඹුරින් කතා කරන්න යන්නේ මජ්ක්‍ධිම නිකායේන ධනංජානි සූත්‍රය ගැන. මේකෙදී අපිට හමු වෙනවා ධනංජානි කියලා බ්‍රාහමණයෙක්. ඔව්. ඉතුමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ අතර සිද්ධ වෙන සංවාදයක් තමයි මේ සූත්‍රයට පාදක වෙන්නේ. කතාව පටන් ගන්නේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලයේ ඒ කාලේ අපේ සාරිපුත්යන් වහන්සේ දකුණු ගිරියේ තමයි චාරිකාවේ යෙදිලා ඉන්නේ. එතකොට උන්වහන්සේට ආරංචියක් එනවා නේද? ඔව් රජගහනුවරින් ආපු භික්ෂුවගෙන් අහම්බෙන් වගේ දැනගන්න ලැබෙනවා දනංජානි බ්‍රාහමණයා ගැන. මොකක්ද ඒ දැනගන්නේ ලැබෙන්නේ? දැනගන්න ලැබෙන්නේ මෙයා මේ දනංජානි තමම්ගේ බලය එහෙම අර රාජබලය, ගෘහපති බලය ඒවකික අනිසි විදියට පාවිච්චි කරනවා කියලයි. ආ ඒ විතරක් නෙවෙයි එයාගේ බිරිඳත් ඒ හැටි ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් නෙවෙයි කියලත් කියවෙනවා. ඉතින් ධර්මයෙන් තොරව අප්‍රමාදී බවක් නැතුව තමයි ජීවත් වෙන්නේ කියලා තමයි ආරංචිය. හරි. ඉතින් මේකේ හුවම සාරිපුත්තයන් වහන්සේ. ඕ උන්වහන්සේ හිතනවා ම්ම් ගිහින් ධනංජානිව හම්බ වෙලා ටිකක් කතා කරන්න ඕනේ කියලා. මේකෙදි අපි බලන්න යන ප්‍රධාන දේ තමයි අර ලෞකික වගකීම් තියෙනවනේ. ඔව් ඔව්. අන්න ඒවත් එක්ක ධාර්මික ජීවිතයක් ගත කරන එක කොහොමද වෙන්නේ? ඒ දෙක අතර සම්බන්ධය මොකද්ද? එහෙම නැත්නම් ගැටුමක් තියනවද කියන එක මේ සංවාදයෙන් මතු වෙන විදිය. හරියටම. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ එනවා රජගහ නුවරට. ඇවිල්ලා පිණ්ඩපාතේ එහෙම වඩිනවා. ඊට පස්සේ තමයි ධනංජයානි බ්‍රාහමණයා හම්බ වෙන්නේ යන්නේ. හම්බ වෙලා අහනව නේද පින්වත් ධනංජයනි අප්‍රමාදීව නේද ඉන්නේ? කියන්නේ සිහියෙන් දක්ෂව කුසල් දහම් වල යෙදিলা දින්නේ කියලා අහන්නේ. ධනංජයනි එකපාරටම කියන්නේ අනේ ස්වාමිනී අපට කොහින්ද අප්‍රමාදයක් කියලා. ආ එයා පිළිගන්නව එයා අප්‍රමාදී නෑ කියලා. ඔව් එයා කියනවා එයාට අප්‍රමාදී වෙන්න විදිහක් නෑ කියලා. ඊට පස්සේ හේතු ටිකකුත් කියනවා. මොනෝද ඒ හේතුව? එයා කියනවා අර මව්පියන්ව බලාගන්න ඕන අඹදරුවන් ඉන්නවා. දැසි දස්කම් කරුවෝ ඉන්නවා. මිත්‍රයෝ ඥාතීන් නමුත්තෝ එනම යනවා. ඔව්. ඊට පස්සේ අර මියගිය ඥාතීන්ටත් පුද පූජා තියන්න එපයි. පින් දෙන්න. ඔව් දෙවියන්ටත් පුදන්න ඕනේ රජුරුවන්ටත් රාජකාරි කරන්න ඕන. අන්තිමට කියනවා මේ තමන්ගේ ශරීරයත් පෝෂණය කරන්න එපයි කියලා. ඉතින් මේ ඔක්කොම එක කොහෙද අප්‍රමාදය කියලා තමයි එයා කියන්නේ. හරිම ලොකු ලයිස්තුවක් නේද? ඒ කියන්නේ එයා මේ වගකීම් නිසා කුසල් දහම් කරන්න වෙලාවක් නැහැ කියලාද කියන්නේ. ඒවට අදහසක් තමයි එන්නේ. ඉතින් මෙන්න මෙතනදි තමයි සාරිපුත්යන් වහන්සේ හරි වැදගත් ප්‍රශ්නයක් අහන්නේ. මොකද? උන්වහන්සේ අහන්නේවා හොඳයි දනංජානි අපි හිතමු කවුරු හරි කෙනෙක් ඔය කියන වගකීමක් නිසා අපි හිතමු අම්මව බලා ගන්න ඕනේ නිසා අධර්මයේ වැරදි දෙයක යෙදුනා කියලා. එහෙම යෙදිලා යා නිරයට යන්න නියම වුණොත් අර නිරය පාලකයෝ ඇවිත් ඇදගෙන යන්න හදනකොට එයාට කියන්න පුළුවන්ද අනේ මාව ගෙනියන්න එපා මම මේක කළේ මගේ අම්මා වෙනුවෙන් කියලා? එහෙම නැත්තම් අර අම්මා එතෙන්ට ඇවිත් අනේ මෙයා මං වෙනුවෙන් මේක කළේ මාව අරන් යන්න මෙයාව අතාරින්න කියලා කියයිද? එහෙම බේරගන්න පුළුවන්ද? හරිම ඍජු ප්‍රශ්නයක්. යෝ. දනංජානි මොකද කියන්නේ? නෑ ස්වාමිනේ එහෙමනම් බෑ. ඒ කියන්නේ අම්මා වෙනුවෙන් කළත් බෑ. බෑ. සාරිපුත්යන් වහන්සේ ඊළඟ තහනවා අඹුදරුවන් ගැන, දැසිදස්සන් ගැන, මිතුරන් ගැන ඔය හැම වගකීමක් ගැනම අහනවා. හැම එකතම දනංජානි පිළිගන්නවා බෑ කියලාද? ඔව් බෑ කියලා. නෑ ස්වාමිනී එහෙම බේරගන්න කවුරුත් නෑ එහෙම බේරගන්නත් බෑ. අඬාඩා ඉද්දිම තමයි නිරේද ඇදගෙන යන්නේ කියලා දනංජානිම පිළිගන්නවා. මේකේ සාරිපුත්‍යම් වහන්සේ මොකද පැහැදිලි කරන්නේ? උන්වහන්සේ පැහැදිලි කරනවා හරිම තීරණාත්මක කාරණයක්. තමන් කරන දේක විපාකය ඒක හොඳ හෝ නරක හෝ වේවා ඒක තමන් තමයි එන්නේ. අනුන් වෙනුවෙන් පව් කළා කියලා එකකින් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. මේක ඒක ආදටත් කොච්චරම අදාළ කාරණයක්ද නේද? ගොඩක් වෙලාද අපි අහන කරන දෙයක්නේ. මම මේ දේවල් කරන්නේ පවුල වෙනුවෙන් ළමයි වෙනුවෙන් කියලා සමහර වෙලාවට වැරදි දේවල් සාධාරණීකරණය කරනවා. හරියටම ඒක පලියහක් කරගන්නවා. ඔව්. ඒත් මේ සූත්‍රය පැහැදිලිවම කියනා සැබෑ වගකීම කියන්නේ ධාර්මිකව ඉඳගෙන යුතුයකම් කරන එක මිසක් යුතුයකම් කරනවා කියලා අධාර්මික වෙන්න එක නෙවෙයි කියලා. ඔව් ඒක තමයි. ඊළඟට සාරිපුත්යන් වහන්සේ මේක තව පැහැදිලි කරනවා. උන්වහන්සේ කියනවා දනංජානි ඔය කියන හැම වගකීමක්ම අම්මව බලාගන්න එක, දරුවන්ව බලාගන්න එක මේ හැමදේම අධර්මෙන් තොරව කරන්න පුළුවන් නේද? කියන්නේ පව් නොකර. ඔව්, පව් නොකර ධර්මචාරීව, සමචාරීව ඉන්න පුළුවන් නේද? කියන්නේ ධාර්මික රැකියාවක් කරලා වුණත් මේ යුතුයකම් කරන්න බැරි කමක් නෑ නේද? ඒ ධාර්මික මාර්ගය අධාර්මික මාර්ගයට වඩා ශ්‍රේෂ්ඨයි නේද කියලා අහනවා. එතකොට දනංජානි දනංජානි ඒකත් පිළිගන්නවා. එසේය ස්වාමිනී ධාර්මික මාර්ගයම තමයි ශ්‍රේෂ්ඨ කියලා. සාරිපුත්යන් වහන්සේ අර හැම වගකීමක් පාසාම මේක අහනවා. මව්පියන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් හැම එකකටම දනංජානි පිළිගන්නවා. ධාර්මිකව ඒ දේ කරන්න පුළුවන්. ඒක තමයි උතුම් කියලා. ඒ කියන්නේ එයා මුලින් කිව්ව නිදහසට කරුණු ටික එතනදී බිඳ වැටෙනවා. ඔව් ඒකේ පදනමක් නැහැ කියලා යාටම තේරෙනවා. හරි. ඊට පස්සේ කතාව කොහොමද යන්නේ? ඊට පස්සේ කාලයක් යනවා ටික කාලකට පස්සේ ආරංචි වෙනවා ධනංජානිට හරිම දරුණු විදිහට අසනීප වෙලා කියලා. අසනීප වෙලා. ඔව් හොඳටම අමාරුයි මරණාසන්න තත්වයටමපත් වෙලා. ඉතින් එරා පණිවිඩයක් යවනවා භාග්‍යවතුන් වහන්සේටත් සාරිපුත්යන් වහන්සේට. මොකක් කියලාද? අනේ අනුකම්පාවෙන් මාව බලන්න වඩින්නේ කියලා ආරාධනා කරනවා. හරි. සාරිපුත්යන් වහන්සේ ඒ ආරාධනාව පිළිගෙන ධනංජානිව බලන්න වඩිනවා. එතකොට ධනංජානි මොකද කියන්නේ? එතකොට දනංජානි කියනවා ස්වාමීනි මට දරාගන්න බැරි වේදනාවක් තියෙන්න කියලා. එයා ඒ වේදනාව උපමා කීපයකින් විස්තර කරනවා. කොහොමද? එයා කියනවා හරියට බලවත් පුරුෂයෙක් කැඩිලා තීනු ආයුධයකින් ඔළුව පලනවා වගේලු. අප්පෝ. තව කියනවා හරියට කවුරු හරි හම් පෙටියකින් ඔළුව තද කරලා අල්ලගෙන ඉන්න වගේලු. හ්ම්. තව හරියට දක්ෂ මස්මරන්නෙක් තීනු පිහියකින් බඩ පලනවා වගේ. අම්මෝ. වන්ත විදිහට සංවාදයේ වෙන පැත්තකට යොමු කරනවා. උන්වහන්සේ අහනා දනංජානි මේ ලෝකෙ දෙකෙන් කෝකද ශ්‍රේෂ්ඨ? නිරේද තිරිසන් ලෝකයේද? ආ. දනංජානි කියනවා ස්වාමිනී නිරේට වඩා නම් තිරිසන් ලෝකය ශ්‍රේෂ්ඨයි කියලා. හරි. ඊළඟට අහනවා තිරිසන් ලෝකෙට වඩා പ്രേත ලෝකෙ ශ්‍රේෂ්ඨයි නේද? එසේ ස්වාමිනී. പ്രേත ලෝකෙට වඩා මිනිස් ලෝකෙ ශ්‍රේෂ්ඨයි නේද? එසේ ස්වාමිනී. ওই විදිහට පිළිවෙලින් අහගෙන යනවා ඔව් මනුෂ්‍ය ලෝකෙට වඩා චාතුම් මහරජික දෙව්ලොව ඊට වඩා තාවතින්සය යාමය තුසිතය නිම්මාන රත්‍ය පරිනිම්මිත වසවත්තිය ওই විදිහට දෙව්ලෝක හය ගණම අහලා අන්තිමට අහනවා මේ පරිනිම්මිත වසවත්යටත් වඩා බඹලොව ශ්‍රේෂ්ඨයි නේද කියලා එතකොට ධනංජානි පිළිගන්නවා එසේ ස්වාමීනි මේ සියල්ලටම වඩා බ්‍රහ්ම ලෝකයේ තුමයි ශ්‍රේෂ්ඨ කියලා. මෙතනදී සාරිපුත්‍ර වහන්සේ මොකද්ද දකින්නේ? අයි මේ ප්‍රශ්න ටික අහුවේ. උන්වහන්සේ දකිනවා ධනංජානි දැන් ඉන්නේ මරණාසන්නව වේදනාවෙන්. එයාට නිවන වගේ ගැඹුරු දෙයක් එකපාරට අවබෝධ කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම බ්‍රාහමණයෙක් විදිහට බ්‍රහ්ම ලෝකේ උපදින්න එයාලගේ ලොකු කැමැත්තක් තියෙනවා. හා බ්‍රාහමණයන්ගේ ඒ විශ්වාසය. ඕ ඉතින් සාරිපුත්තයන් වහන්සේ හිතනවා එයාට ඒ වෙලාවේ ළඟා වෙන්න පුළුවන් යා කැමති ඉලක්කයක් වෙන බඹලව උපදින මාර්ගය කියා දෙන එක තමයි වඩාත්ම සුදුසු කියලා. හරිම අනුකම්පා සහගතයි නේද? ඕ ඉතින් උන්වහන්සේ දනංජානිට දේශනා කරනවා බ්‍රහ්මලෝකේ උපත සඳහා මාර්ගය. ඒ තමයි සතර බ්‍රහ්ම විහරණ වඩන හැටි. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව, කරුණා භාවනාව, මුදිතා භාවනාව, උපේක්ෂා භාවනාව. මේ සතර භාවනාව වඩලා ඒ මෛත්‍රී සහගත සිත, කරුණා සහගත සිත මේව සියලු සත්වයන් කෙරෙහි සීමාවක් නැතුව පතුරවාගෙන ඉන්න හැටි තමයි කියා දෙන්නේ. ධනංජානේ කහගෙන ඉනවා. ඔව් අහගෙන ඉඳලා සාරිපුත්තයන් වහන්සේට කියනවා එසේනම් ස්වාමීනි ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින විට මගේ වචනයෙන් උන්වහන්සේගේ ශ්‍රීපාද වන්දනා කරන්න කියලා. ඒ කියන්නේ යා ඒ දහම් කාරණා පිළිගත්තා. ඔව්, ඉන් ටික වෙලාවකින් ධනංජානි මියරනවා. සූත්‍රයේ සඳහන් වෙන විදිහට එයා බ්‍රහ්ම ලෝකයේ තමයි උපදින්නේ. හරි. ඊට පස්සේ ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හමු ගියාම මේ සිද්ධිය දැන්වනවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ අහනවා සාරිපුත්ත ඇයි ඔබ ධනංජානි බ්‍රාහ්මණයාට තවදුරටත් මීට වඩා උසස් තැනකට යන්න සිත දියුණු කරගන්න අවස්ථාව තිබීදීත් ඔහුව හීන වූ ඒ නිවනට සාපේක්ෂව පහත් බ්‍රහ්ම ලෝකයේ පිහිටුවලා ආවේ කියලා. ආ ඒ කියන්නේ ධනංජානිට බඹලෝටත් වඩා එහා යන්නේ හැකියාවක් තිබුණා කියලාද බුදුහාමුදුරෝ කියන්නේ. ඔව් ඒ වගේ අදහසක් තමයි එතන තියෙන්නේ. ඒතකොට සාරිපුත්ත හාමුදුරුවෝ මොකද කිව්වේ? සාරිපුත්තයන් වහන්සේ උත්තර දෙනවා ස්වාමිනි මේ බ්‍රාහමණයන් බ්‍රහ්ම ලෝකයට හරිම කැමති. ඒ නිසා මට හිතුණා ධනංජානිට ඒ බඹලොවම උපදින මාර්ගය කියා දීම තමයි ඒ වෙලාවේ වඩාත්ම සුදුසු වෙන්නේ කියලා. හරිම වැදගත් සිදුවීමක්. ඉතින් මේ මුළු සූත්‍රයෙන්ම අපිට ගන්න තියෙන ප්‍රධාන පාඩම් මොනවද? එකක් තමයි අර මුලින් කතා කරපු දේ ලෞකික වගකීම් කියන එක ධාර්මිකව ජීවත් වෙන්න බාධාවක් කරගන්න ඕන නෑ. ඒ වගකීම් ධාර්මිකවත් ඉටු කරන්න පුළුවන්. හ්ම් අනිත් එක අනිත් එක තමයි තමන් කරන කර්මවල වගකීම තමන්ටමයි කියන එක අනුන් වෙනුවෙන් කළත් ඒකේ විපාකෙන් ගැලවෙන්න බෑ. ඒකත් හරිම වැදගත්. ඒ වගේම අර සතර බ්‍රහ්ම විහරණ වගේ උසස් මානසික අභ්‍යාසවල තියෙන වටිනාකම ඒවයින් ලබන්න පුළුවන් ප්‍රතිඵල දැන් මේ විලාවේ බ්‍රහ්ම ලෝක උපත උනත් ඒක කොච්චර වටිනවද කියන එකත් පේනවා. හැබැයි අර අන්තිම සිද්ධියෙන් තව හිතන්න දෙයක් ඉතුරු වෙනව නේද? ඕ ඇත්තටම ඒ තමයි කෙනෙකුට ධර්මය කියා දෙනකොට ඒ කෙනාගේ తত্ত্বය එයාගේ අවබෝධ මට්ටම එයාගේ කැමැත්ත මේවා සලකලා බලලා එයාට ළඟා වෙන්න පුරුවන් ඉලක්කයක් පෙන්නලා දෙන එකේ තියෙන වැදගත්කම සාරිපුත හඳුරකලේ ඒකනි ඔව්. නමුත් ඒ එකම බුදුරජාණන් වහන්සේගේ අර විමසීමෙන් අපිට හිතන්න වෙනවා කෙනෙකුට ඊටත් වඩා ඉහළ හැකියාවක් විභවයක් තියෙනවන ะ. එතනින් එහාට යන්න මග නොපෙන්වා ටිකක් පහළ මට්ටමක පිහිකුවල එනකේ තියෙන සියුම් තන ගැන. ඒ කියන්නේ අනුකම්පාවෙන් කරන දෙයක් වුණත් ඒකෙන් ඉහළම යහපත සැලසෙනවද කියන එක ගැන හිතන්න වෙනවද? ඕ ඒක හරිම ගැඹුරු තැනක්. සාරිපුතන් වහන්සේගේ ප්‍රවේශයයි බුදුරුදුන්ගේ විමසීමයි දෙකම අපිට ගොඩක් දේවල් හිතන්න ඉඩ සැලසෙනවා. ඇත්තම හරිම හරවත් සාකච්ඡාවක්.